විදර්ශනා භූමිය දිවෙන්නට අවශ්‍ය පසුබිම හදලා දෙන එක කියලා මුල්ම දේශනාවෙන් ධම්ම මතක් කරන්න තියෙන කාරණාව. එතකොට අපි පහුගිය දේශනාව තුලත් ඒ පිළිබඳව කතා කළා. මේ ලෞකික සහ ලෝකෝත්තර අර්ථයන් පටලවා නොගෙන මේ කතා කරන්නේ ලෞකික අර්ථයකට මේ කතා කරන්නේ ලෝකෝත්තර ප්‍රතිපදාව සම්බන්ධවයි කියලා අපි කතා කරන විෂය පරාසය පිළිබඳව යම් අවබෝධයක් ඇතුව ජීවත් වෙනවා නම් ඒක වටිනවා කියලා. මූලික වශයෙන් අපිට ධර්මයේ තුල අවශ්‍ය වෙන්නේ ධර්මයේ දන්න තවත් එක කෙනෙක් බිහි කිරීම නෙමෙයි. ඒකෙන් කියන්නේ ධර්මයේ ඉගෙන ගන්න එපා කියලා නෙමෙයි. ධර්මය භණ්ඩාගාර පරියප්තියනොත් කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. කියන්නේ සද්ධර්මය පවත්වාගෙන යාම සඳහා මේ ධර්මය ඉගෙන ගන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා. මහා නිදේශපාලී පිළිබඳව දැක්වෙන කතා ප්‍රවෘත්ති එක අට කතාව තුළ පැහැදිලි කරනවා. මහා නිදේශපාලිය දරාගත්ත කිසිම භික්ෂුන් වහන්සේ නමක් එක යුගයක් වෙනකොට හිටියේ නැහැ කියලා. එක භික්ෂුන් වහන්සේ නමක් හිටිය මහා නිදේශපාලිය දරාගත්ත ප්‍රධාන භික්ෂුන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේගේ චරිතයේ විවිධ අඩුපාඩු තිබුණා. පාප ධර්මයන් තිබුණා. අනිකුත් තෙරුන් වහන්සේ නමක් ශිෂ්‍යයෙකුට කියනවා ගිහිල්ලා අසවල් තෙරුන් වහන්සේගෙන් මේ මහා නිද්දේශ පාළිය ඉගෙනගෙන එන්න කියලා. මේ වෙලාවේදී තරුණ වහන්සේ කියනවා මට බෑ උන්වහන්සේ පාපී අදහස් තියෙන කෙනෙක්. මට බෑ උන්වහන්සේ ළඟට යන්න කියලා. නේද නෑ මමත් ඔබත් සමග ඉන්නවා ඔබ ගිහිල්ලා ඒක ඉගෙන ගන්න. ඊපස්සේ ඔබ වහන්සේ මගේ සමග රැඳෙනවා නම් මම ඒක ඉගෙන ගන්නම් කියලා කියනවා. එතකොට මෙන්න මේ වගේ කතා පුවත් වලින් අපිට දැක්වෙනවා මේ ධර්මයේ පැවැත්ම සඳහා ධර්මයේ ඉගෙන ගන්න එකේ වටිනාකමක් තියෙනවා. ඇතැම් විට කෙනෙකුගේ චරිතය තුළ අඩුපාඩුවක් තිබෙන්නට පුළුවන්. නමුත් ඒ පාප ධර්මයන් තිබුණු අපි දන්නේ නැහැ පාප ධර්මයන් කුමන අර්ථයකින් පාප ධර්මයන්ද කියලා. නමුත් ඒ පාප ධර්මයේ කෙතකින් වත් ඒ ජීවිතය තුළ අඩුපාඩු තිබුණත් ඒ ධර්ම සංරක්ෂණය සඳහා ධර්මයේ රැක ගැනීම සඳහා ඒ ඉගෙනගෙන තිබුණ ධර්මයේ ඉගෙන ගැනීමට මේක අනවශ්‍යයි කියනවා නෙමෙයි. නමුත් ඉගෙන ගන්න එකට වඩා වැදගත්ම දේ තමයි ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුළ ඒ ධර්මාර්ථයන් ප්‍රත්‍යක්ෂ කරගන්න බව. ඒ ධර්මයේ තුල උත්සාහවත් වෙන්නේ කොමන අර්ථයක්ද අපේ ජීවිතයට පැහැදිලි කරලා දෙන්නට කියන එක පිළිබඳව අවබෝධ කරගන්න එක. නිසා අපි පහුගිය දේශනාව තුළ සාකච්ඡා කළා කතා කළා රූපේ පිළිබඳව කතා කරනකොට මේ ඉන්ද්‍රිය රූපය, පුරුෂේන්ද්‍රිය රූපය, ජීවිතේන්ද්‍රිය රූපය මේ රූප ධර්මතා ටික පිළිබඳවත් ඒ වගේම මේ රූපයේ තිබෙන ලහුතා බව, මුදුතා බව කියන කාරණා දෙකත් අපි කතා කරන්නට යෙදුණා. එතකොට මේ ලක්ෂණ වලින් අපි කතා කළේ මේ ලොහු බව, මේ රූපයේ තියෙන මෘදු ගතිය, කර්මක්ෂම ගතිය මේ බව අපි කතා කළේ රූපය කියන එක වෙනමම ඇති දෙයක් හැටියට ගන්න තැනකට නෙමෙයි. රූපස්කන්ධයේ මේ ඝන සංඥාව පුද්ගල බව දුරු වෙන විදිහට මේ යථාර්ථයක් වුණ රූපයේ තියෙන පැවැත්ම දැන් අපිට සජීවී අජීවී කියලා රූපයේ දෙකට බෙදිලා සජීවී වූ රූපයේ ලක්ෂණ ටිකකුත් අජීවී වූ රූපයේ ලක්ෂණ ටිකකුත් වෙන වෙනම තියෙනවා. සජීවී බව තුළ අපිට පුද්ගල බව ගොඩනගෙනවා. අජීවී භවෙන් හිත මුදව ගන්න පුළුවන් කෙනෙකුට නමුත් සජීවී භවෙන් රූපයෙන් හිත මුදව ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද එතන ඒ තරමටම හිත දැසගෙන පවතින නිසා. ඒ නිසා දැන් අජීවී රූපය අල්ලනකොට අපිට සමහර විට එතන දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතන කර්මන්නේ බවක් දකින්න පුළුවන් කමක් නැති වෙන්න පුළුවන්. නමුත් අපිට මේ රූපේ ඊට වඩා කර්මන්නේ බවක් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ලක්ෂණ දිහා අපි බලලා කතා කරනකොට අපිට අජීවී රූපේ පිළිබඳව විදර්ශනාවකට ලක් කරන්න කෙනෙකුට පහසුයි. නමුත් සජීවී රූපයක් කියලා කියන තැනක මේ සත්පුද්ගල බවක් නෙමෙයි පවතින්නේ. මේ පවතින්නේ රූපස්කන්ධයේ පැවැත්මක් සහ නාම ධර්මතා ටිකක ස්වභාවයක් කියලා කියනකොට මේක කෙනෙකුට ගෝචර වෙන વિષය බොහොම අඩුයි මොකද නිතරම මේ දෙකේ ભેදය දකින්න තියෙන ලක්ෂණය නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ කරන දේශනාවට අනුරූපව විතරක් බෙදලා පෙන්නලා ඒ එක පරියායකින් විතරක් පැහැදිලි කරන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේ මේ රූපය පිළිබඳව හැම පැත්තකින්ම අපිට කරුණු පැහැදිලි කරලා දේශනා කළා. ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විවිධ පරයයන්ගෙන් මනස මෙහෙයවලා මේ රූපය ගැන යථාර්ථ අවබෝධයක් සිද්ධ කරගන්න. අපි කිව්වොත් බුදුරජාණන් වහන්සේ එක තැනකදී දේශනා කරනවා යාචමේ අජ්ජත්තිකාච පටවි ධාතු බාහිරාච පටවි ධාතු පටවි ධාතු රේවේසා. යම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවා නම් බාහිර පටවි ධාතුවක් තියෙනවා නම් මේ පටවි ධාතුව සමානයි. ආධ්‍යාත්මික පටවිද බාහිර පටවිද කියලා තද භවයේ තද ගතිය වෙනසක් නැත්තේ නැහැ. ඒක ආධ්‍යාත්මික තදගතියද බාහිර තදගතියද නැතුව තදගතිය කියන එක තද ස්වභාවය කියන එක ස්වභාවාර්ථයකින් ධාතු අර්ථයකින් පනවනවා. එතකොට දැන් මේ විදිහට මේ සතර මහා ධාතුව පැත්තෙන්ම කතා කළාම කෙනෙකුට ගෝචර වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙකේම එකම නම් මේ කොහොමද යෑමීම් තියනවා මේ රූපයේ මේ විදිය ස්වභාවයන් තියනවා මෘදු මොලොක් ගතියක් තියනවා මේ කොහොමද මේක සිද්ධ වෙන්නේ එතකොට ඔන්න අපිට තව පරයයකින් බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ තුල මේ කරන විග්‍රහය වැදගත් වෙනවා. අපිට එතකොට අපේ හිතේ අර නැගෙන ආශ්‍රව ටික යටපත් කරගන්න. මේ තියෙන්නේ කෙනෙකුගේ මුදු බවක් නෙමෙයි. මේ පොදු උන මුදුතා රූපයේ තියෙන ලක්ෂණය තමයි මේක. එතකොට මේ මම කියලා ගත්ත මගේ බුදු බව, මේ තියෙන සතෙකුගේ මුදු බව, මේ තියෙන තව කෙනෙකුගේ රූපේ මුදු බව කියන කාරණාවෙන් එහාට ගිහිල්ලා අපිට හම්බෙන මුදුතා රූපයේ පොදු ලක්ෂණය. මේ තියෙන්නේ රූපය මෘදු බවට පත් කරන ධම්මායතනයේ පරියාපන්න වුණු මුදුතා රූපයේ ලක්ෂණය මේ තියෙන්නේ. ඒකට මේ තියෙන ධම්මායතනයේ පරියාපන්න වුණ ලහුතා රූපයේ ලක්ෂණය. එතකොට අපිට පේන්නේ කෙනෙක් සැහැල්ලුවෙන් තමන්ගේ කය අරගෙන යනවා පුද්ගලයෙක් නෙමෙයි. අපිට පේන්නේ මගේ කය හරි සැහැල්ලුයි කියන තැන නෙමෙයි. අපිට තේනවා මේකේ ලහුතා රූපයේ ලක්ෂණය. එක්තරා අර සත්පුද්ගල ආත්ම සංඥාව ඉක්මවා යන විදිහේ දර්ශනයක් අපිට ඒ තුල හම්බෙලා තියෙනවා. එතකොට ඒක ගොඩක් ප්‍රයෝජනවත් අපිට මේ විදර්ශනා භූමිය සකස් කරගන්න. එහෙම නැති වුණොත් අපිට හැම වෙලාවකදීම අර ආත්ම සංකල්පයම තමයි හිතට එන්නේ. කෙනෙකුගේ මගේ ඇඟ හරි සැහැල්ලුයි. මේ ශරීරය මේ කෙනාගේ කය හරි මෘදුයි. මේ කෙනා මේ විදිහයි. එතකොට මේ රූපෙම තමයි ස්ත්‍රී බවට පත් වෙලා තියෙන්නේ. මේ රූපෙමයි පුරුෂයා. දැන් අපිට මේ ලක්ෂණයෙන් හිත නිදුනහම අපිට පේනවා මේ මේක නෙමෙයි යථාර්ථය. මෙතන තියෙන මේ මුදුතා රූපයක් තියෙනවා. මේ මුදුතා රූපය, මේ ලහුතා රූපය, මේ ඉත්ීන්ද්‍රිය රූපය, මේ පුරුෂේන්ද්‍රිය රූපය මේ ධම්මායතනයේ පරියාපන්න වුණු රූපයක ලක්ෂණයක්. එතකොට ඒ රූපය තුල ඇත්තේ නෑ මගේද තව කෙනෙකුගේද මේ නම් නාම ගෝත්‍ර වශයෙන් ඇති ධර්මතාවයක් නෑ අනාත්ම ධර්මතාවයක් කියන එක ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා මේ ධර්මතා ටික විභජනයට ලක් කරලා බෙදලා පෙන්නනවා අර විදර්ශනාවට ගෝචර වෙන ආකාරයට. එතකොට ඒ තුල අපිට ප්‍රකට වෙන්න ඕනේ හැම වෙලාවකදීම අනාත්ම ලක්ෂණයක් අනාත්ම සන්දර්භයක්. එහෙම නැති වුණොත් අපි ඒකද පුද්ගල භවකින් ඇසුරු කරනවා මේ මගේ මුදු භව මේ තව කෙනෙකුගේ මුදු භව මේක තමයි මුදුතා රූපය කියන්නේ මුදුතා රූපය පුද්ගල භවෙන් ඇසුරු කරලා ඒ නිසා පුද්ගලයේගේ මුදු භව නෙමෙයි මේ මුදුතා රූපය ඇති තැනක අපි පුද්ගල භව ගොඩනගාගෙන ඉන්නවා ලහුතා රූපය ඇති තැනක අපි පුද්ගල භව ගොඩනගාගෙන ඉන්නවා එතකොට මේ රූපයත් හටගෙන නැති වෙලා යන රූපයක් එතකොට මේ රූපේ ඒ මොහොතට හැදෙන දෙයක් චිත්තක්ෂණික වශයෙන් හටගන්න දෙයක් එතකොට ඒ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක්. මෙන්න මේ විදිහට මේ ධම්මායතන රූප පරියාපන්න වුණ රූපය පිළිබඳවත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ තුළ අපිට අර ඝන සංඥාව පුද්ගලත්වයෙන් දකින බව අර සජීවී බව අයින් කරගන්න නැතිනම් සජීවී ඝන සංඥාව දුරු කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ආත්ම සංකල්පය දුරු කරගන්න. ඒ නිසා මේ දහම්පරියාය වැදගත් වෙනවා කෙනෙකුට අන්න ඒ ලක්ෂණේ අයින් කරලා තමන්ගේ ජීවිතයේ මේ විදර්ශනා භූමිය දිවෙන විදිහට කරුණු ටික සකස් කරගන්න යනකොට. එතකොට මේ තුල හැම වෙලාවකදීම අපිට ඒ රූපය ගැන අවබෝධය ලැබෙනකොට අපිට ලැබෙන්න ඕනේ අනිත් පැත්තෙන් අපේ ප්‍රශ්නෙට උත්තරයක්. ඒ තමයි අපි එහෙනම් කොහොමද මේ පුද්ගල බවක් හදාගන්නේ කියන තැනට උත්තරයකුත් අපිට ලැබිලා තියෙන්නට ඕනේ. ඒ කියන්නේ මේ රූපේ යථාර්ථය මේක නම් එහෙනම් අපි බාහිර රූපයේ ස්ත්‍රී රූපයක් බාහිර රූපේ දකින මනස මොකද්ද? එතකොට ඒක මේක යථාර්ථය නම් ඒක යථාර්ථය වෙන්න බෑ නේද? එහෙනම් අපිට බොරුව කෝකද ඇත්ත කෝකද කියලා අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. නැතිනම් අවිද්‍යාව දුරු වෙන විදිහේ නුවණක් උපද්ද ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂණය තමයි අපිට මේ විභජනය තුළ මේ විග්‍රහය තුල අවශ්‍ය වෙන තැන. එනිසා මේ විග්‍රහය අන්න ඒ ස්ථානයට පාදක කරගන්න ඒ විදර්ශනා භූමිය සඳහාම උපනිශ්‍රය කරගන්න තවත් එක්තරා පාඩමක් බවට පත් කරගන්නේ නැතු. එතකොට බොහොම පහසුයි කෙනෙකුට ජීවිතයේ අවබෝධයකට යන්න. එහෙම නැති වුණොත් මේ ටික ඉගෙන ගැනීම විතරක් දරාගෙන වාද විවාද සහ තර්ක විතර්ක ටිකකින් පමණක් සීමා සහිත වෙයි මේ ධර්මයේ දරා ගැනීම කියන කාරණාව. අපි කතා කළ පහුගිය දේශනාව තුළදී රූපයේ තියෙන ඉත්ත්‍ේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය රූපේ ජීවිතේන්ද්‍රිය රූපේ කියන ලක්ෂණ ඒ තුල අපි කතා කළා ඉත්ත්‍ේන්ද්‍රිය රූපේ පුරුෂේන්ද්‍රිය රූපේ කියලා කිව්වේ මේ ඇහැට පෙනෙන ඉත්‍රි භව හෝ පුරුෂ භව කියලා කතා කරන ආකාරය නෙමෙයි මේ ස්ත්‍රී රූපේ ගොඩනගන්නට හේතු වුණ ධම්මායතනයේ පරියාපන්න වුණ රූපයක් අපි එක් කතා කළා නුග බීජය උදාහරණයට අරගෙන එතකොට අන්න ඒ විදිහේ බීජය තුල අතුවිති හදන බව තිබුණා අතුවිති හදලා ලොකු වුණ ගහ අපිට ඇහැට බලන්න පුළුවන් වෙයි නමුත් අර බීජමය ගතිය න්‍යාය අපිට පේන්නේ නැහැ ඒ වගේ මනස තුල තිබුණු ධම්මායතනයේ පරියාපන්න වුණ ඉත්තේන්ද්‍රිය රූපේ පුරුෂේන්ද්‍රිය රූපේ කවදාවත් අපිට හැට පේන්නේ නැහැ. අපිට ඒක දකින්න බෑ. නමුත් ඒ තුල ගොඩ නැගුණු සතර මහා ධාතු රූපේ නිසා හැදුණු වර්ණ සතහන පැත්තෙන් එනකොට ස්ත්‍රී රූපය අපිට ඒ තුල දකින්න පුළුවන්කම තියෙයි. හැබැයි ඒක ඉත්තේන්ද්‍රිය රූපය හෝ පුරුෂේන්ද්‍රිය රූපය කියන්නේ නැහැ. ජීවිතේන්ද්‍රිය රූපය කියනකොට ජීවිතේන්ද්‍රිය කියන එකෙන් පැහැදිලි කළා නාම ජීවිතේන්ද්‍රියත් රූප ජීවිතේන්ද්‍රයක් තියෙනවා නාම ජීවිතේන්ද්‍රයයි රූප ජීවිතේන්ද්‍රයයි මේ නාම ධර්මතාව ටික කියනකොට නාම ධර්මතාවයන්ගේ පැවැත්ම එක නෙමෙයි අපි මෙතනදී කතා කරන්නේ රූප ජීවිතේන්ද්‍රය කියන එක. එතකොට රූප ජීවිතේන්ද්‍රයන්ගේ සහජාත ධර්මයන් පාලනය කරන බව සහජාත ධර්මයන් හා එක්ව සිටින බව පවත්නා බව මෙන්න මේ ලක්ෂණ ටික හදාගෙන තියෙන එකට අපි කිව්වා රූප ජීවිතේන්ද්‍රය කියලා. එතකොට මේ රූප ජීවිතේන්ද්‍රිය ලක්ෂණය ඊට පස්සේ අවකාශ ධාතු පිළිබඳව අවසාන වශයෙන් අපි කතා කළා ලහුතා රූපේ මුදුතා රූපේ සහ අවකාශ ධාතුව කියන කාරණා ටිකත් අවකාශ ධාතුව කියන තැන අපි කියෝ මේ සතර මහා ධාතුව අවුරාගෙන සිටින මට්ටමට මට්ටමින් ප්‍රකට වෙන අවකාශ ධාතුවක් අපිට තියෙනවා සතර මහා ධාතු අවරාගෙන ඉන්න මට්ටමන් නිසා රූපයේ පරිච්ඡේද බව අපිට ප්‍රකට කරලා දෙන මේ අවකාශ ධාතුව මේ හිස් බවක් තියෙනවා නම් ඒකට අපි කතා කළා අජටාකාශ රූපය සහ ඒ රූපාන්තරික නැතිනම් රූපයන් අතර රූප කලාප අතර තියෙන ඒ අවකාශ රූපය පිළිබඳවත් දැන් හාල් ඇටයක වතුරට දැම්මහම පෙඟෙන බව තියෙන්නේ ඒ අතුරට ජලය උරා ගන්න බව තියෙන එතන තියෙන අවකාශ තියෙන නිසා. ඒ වගේම අපිට කඩලා බිඳලා වෙන් කරලා දකින්න පුළුවන්කම තියෙන්නේ ඒකේ තියෙන අවකාශ ගතිය නිසා අවකාශ ගතියක් නැති වුණොත් යම් දෙයක ඒක කිසිම කලයක එතනින් වෙන් කිරීමේ හැකියාවක් ඇත්තේ නැතු වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට අපි ඒ දේ ගැන කතා කළා. ඊට පස්සේ මුදුතා රූපය ගැන කතා කළා, මුදු බව, ලහුතා රූපය ගැන කතා කළා, සැහැල්ලු බව සහ මෘදු බව කියන මේ කාරණා දෙකත් මේවා රූපේ භෞතික ලක්ෂණ වලින් නෙමෙයි අපි කතා කළේ භෞතික ලක්ෂණයට ඒ විදිහට සකස් කරන්නට හේතු වෙන ධම්මායතනේ පරියාපන්න උන අර රූපේ පිළිබඳව අපි කතා කළේ එතකොට ඒ අර්ථයෙන් ඒක දැනගන්න අද දවසේ අපිට තියෙනවා කතමන්තං රූපං රූපස්ස කම්මඤ්ඤතා රූපේ කම්මඤ්ඤතා රූපය කියලා කියන්නේ මොකද්ද යා රූපස්ස කම්මඤ්ඤතා කම්මඤ්ඤතං කම්මඤ්ඤත්තං කම්මඤ්ඤ භාවෝ ඉදන්තං රූපං රූපස්ස කම්මඤ්ඤතා යම් රූපයාගේ කර්මන්නේ බවක් තියෙනවා නම් මේ කර්මන්නේ බව මේ කර්මන්නේතාවයේ කර්මන්නේ භාවය මෙන්න මේකට කියනවා රූපයේ තියෙන කර්මන්නේ බව කියලා. එතකොට කර්මන්නේ බව කියලා කියනවා මේ කර්මයකට සුදුසු ලක්ෂණය. එතකොට කර්මයකට සුදුසු ලක්ෂණය කියලා කියනකොට මේ රූපය අපිට අතපය දිගාරින්න අකුලන්න බොහොම පහසුවෙන් එහා මෙහා කරන්න පුළුවන්කම තියෙනවා. මේකට කියනවා මේකේ තියෙන කර්මන්නේ බව කියලා. කර්මයක් කරන්න, වැඩක් ගන්න, එහෙට මෙහෙට කරන්න තියෙන සුදුසු බව. අකර්මන්නේයි කියලා කියනවා එකෙන් වැඩක් ගන්න බෑ නම් කර්මයකට සුදුසු නැතිනම් ඒකට කියනවා අකර්මන්නේයි කියලා. එතකොට කම්මඤ්ඤතා බව තියෙනවා මේ රූපයේ අත ඔසවලා අහකුලලා ඒ කම්මඤ්ඤතා බව හදාගන්න ඒ ඇති කරලා තියෙනවා. ඒ අපිට අතපය අකුලන්න පුළුවන් බව ඇති කරලා තියෙන්නේ කම්මඤ්ඤතා රූපේ නිසා. ඒ කම්මඤ්ඤතා රූපේ නැත්තම් අර මృతදේහයක නැතිනම් මලමිණියක අපිට පුළුවන් අපිට පේන්න තියෙනවා අතපය දිගාරින් අකුලන්න පුළුවන් කමක් නැත්තේ. නෑ මෙතනින් කඩලා වගේ තමයි අතපය දිගාරින් අකුලන්න නැවත සිද්ධ වෙන්නේ. එතකොට ඒක මොකද ඒකේ කම්මඤ්ඤතා ගතිය නැහැ. එනිසා මේ රූපය එහෙට මෙහෙට කරන්න පුළුවන් මේ කර්මන්නේ ගතිය හදලා තියෙන්නේ කම්මඤ්ඤතා රූපේ නිසා. ඒ ධම්මායතනේ පරියාපන්න වුණ රූපය ඒ හිතත් සමග ඇති වෙන ලක්ෂණය නිසා මේ රූපයට බැස ගන්නකොට මේ රූපේ කර්මන්නේ වෙලා පවතිනවා. එතකොට ඒ කර්මඤ්ඤතා රූපය රූපේ පැත්තෙන් ඇති වෙලා තියෙනවා. එතකොට අකර්මන්නේ දුරු කිරීම බව තමයි ඒකේ රසය. ඊට පස්සේ අදුර්වල බල එළඹ සිටි කාරණේ කොට ඇත්තේ කර්මන්නේ රූපය ආසන්න කාරණාව කොට තියෙනවා. කර්මන්නේ රූපය ළඟම තියෙන ලක්ෂණේ බවට පත් වෙලා තියෙනවා. මේ තුන එකිනෙකට වෙනස් වුණ අර්ථ නෙමේ එකම ඒකාර්ථවත් උනෝන් අස්නහැර පවතින බව. ඒ කියන්නේ ලහුතා රූපයත් මුදුතා රූපයත් කර්මඤ්ඤතා රූපයත් කියන මේ තුන අතහැරලා තියෙන ලක්ෂණයක් නෙමෙයි එකිනෙකට තියෙන ලක්ෂණයක්. මෘදු බව තියෙනකොට එතන තියෙනවා ලහුතා රූපයේ ප්‍රවැත්ම තියෙනවා. එතන තියෙනවා කම්මඤ්ඤතා රූපේ කර්මන්නේ බව ලක්ෂණය. අපි අර කිව්වා යම් විදියකින් වයසට ගිහිල්ලා අතපය උසෝ ගන්න බැරි ලක්ෂණයක් තියෙනවා නම් කියලා. එතකොට ඒ අතපය උසෝ ගන්න බැරි ලක්ෂණයක් තියෙනකොට ඒ ලහුතා රූපේ නෑ ඒකේ. ලහුතා රූපේ නෑ කියනකොට එතන මුදුතා රූපය නැති වෙලා. එතකොට එතන කම්මඤ්ඤතා රූපේ කර්මන්නේ බව නෑ. මේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන මේ තුන වෙන් කිරීමකින් තොරව එකම හිතක එක එකම විදිහට පවතින ධම්මායතනේ පරියාපන්නව ඇති වෙන රූප ධර්මතා ටික. එතකොට මේ ධර්මතා ටික තුල රූපයේ ඒ ලහුතා සැහැල්ලු බව, මුදුතා මුදු බව, කම්මඤ්ඤතා කර්මයක් කිරීමට සුදුසු ලක්ෂණය ඇති වෙනවා. එතකොට කාය විඤ්ඤාප්ති රූපයක් උපද්දනවා නම් මේ ලහුතා බව, මුදුතා බව, කම්මඤ්ඤතා කියන මේ ලක්ෂණ ටික උපකාර වෙනවා ඒ කාය විඤ්ඤාප්තිය සිද්ධ කිරීම සඳහා. එතකොට මෙන්න මේකට කියනවා ඒ රූපයේ තියෙන කම්මඤ්ඤතා රූපය කියලා. කතමන්තං රූපං රූපස්ස උපචයෝ යෝ ආයතනානං ආචයෝ යෝ සෝ රූපස්ස උපචයෝ ඉදන්තං රූපං රූපස්ස උපචයෝ එතකොට යම් ආයතනයන්ගේ උපචයක් තියෙනවා නම් මේ ආයතනයන්ගේ උපචයට කියනවා ආයතනයන්ගේ හට ගැනීමට කියනවා රැස්වීමට කියනවා උපචය රූපේ කියලා. ඉදන්තං රූපං රූපස්ස උපචයෝ. එතකොට මේ ආචය කියනවා ඉපදෙනවා කියන එකට එතකොට නැවත නැවත ආයතනයන්ගේ රැස්කිරීමක් වෙනවා නම් මෙන්න මේ රැස්කිරීමට කියනවා රූපයන්ගේ ආචේ කියලා අපි කතා කරලා තිනවා කලින් ආචේ ගාමී සහ අපචේ ගාමී කියලා ආචේ ගාමී කියලා කියන මේ රැස්වීමට යනවා කියන එක. එතකොට මේ රූපයන් නැවත නැවත ආයතනයන් වශයෙන් රූපයන් උපදින බව තියෙනවා මේ රූපයේ තියෙන ආචේ රූපේ බවට උපචේ රූපේ බවට පත් වෙනවා. එතකොට මේ උපචේ රූපය පවත්තන බවක් තියෙනවා නම් මේකට කියනවා සංතති රූපය කියලා. මේ උපචේ රූපයේ සංතති පැවැත්මක් තියෙනවා නම් මෙන්න මේ රූපේට කියනවා සංතති රූපේ. මේ දෙක බොහොම සමීපාර්ථයක් තියෙනවා. ඉපදුණු බව සහ ඉපදුණු ධර්මතාවයන්ගේ පැවැත්ම කියන මේ කාරණාව තුළ උපචේ රූපයක් ඒ වගේම උපචේ රූපය හා අනුබද්ධ සංතතිය කියන මේ ලක්ෂණය. එතකොට උදාහරණයක් අට කතාව තුළ පැහැදිලි කරනවා නදී තීරයක කළ ලිඳක ජලය වගේ කියලා. ගම් යුරක කරපු ලිඳක තියෙන වතුර ටිකක් වගේ කියලා කියනවා. එතකොට මේ දිය නැගෙන කාලයෙන් ආචේ උපදී. මේ ගංගාවේ වතුර වැඩි වෙනකොට මේ දිය නැගෙන මොහොත වගේ කියන මේකේ තියෙන ආචේ කියන ආචේ රූපේ ආචේ කියන එක රූපස්ස ආචයෝ කියන තැන. එතකොට උපචේ වෘද්ධිය පිරුණු කාලයේ මේ. එතකොට උපචේ රූපේ කියලා කියනවා මේකේ ජලය වැඩි වෙනකොට වැඩි වැඩිවීමේ ලක්ෂණයට කියන ආශ්‍රය කියලා මේක වෘද්ධියටපත් වීමට කියනවා වැඩිවීමටපත් වුන එකට උපචය කියලා කියනවා ඊට පස්සේ සන්තතිය ප්‍රවෘත්තියේ පැතිර යන කාලයෙම නයි දතුත්‍රි එතකොට මේ සන්තතිය කියලා කියනවා මේ පැතිරිලා තියෙන ලක්ෂණයට මේ පැවැත්මට අර පිරීලා පවතින ගතියට කියනවා සන්තතිය කියලා එතකොට මෙන්න මේ විදිහට ආචේ සහ නැතිනම් උපචේ රූපේ සහ සන්තති රූපේ කියන එකෙන් දෙකම එක සමාන අර්ථයක් තමයි කියන්නේ. එතකොට මේක ජාතියේ ලක්ෂණයක් ජාති රූපේටම එක ලක්ෂණයක් කියලා කියනවා. එතකොට යෝ රූපස්ස උපචයෝ සා රූපස්ස සන්තති ඉදන්තං රූපං රූපස්ස සන්තති. එතකොට රූපේ උපචය කියලා කිව්ව යම් ආයතනයන්ගේ ආචයක් තියෙනවා නම් සෝ රූපස්ස උපචයෝ. ඒ ආයතනයන්ගේ රැස්වීම රූපයේ තියෙන උපචයයි ඉදන්තං ූපස්ස උපචය මේක තමයි උපචේ රූපය ඊට පස්සේ යෝ රූපස්ස උපචය යම් උපචයක් තියෙනවා නම් ඒ උපචේ තමයි සා රූපස්ස සංතති ඒකමයි සංතතිය ආචයක් තියෙනවා නම් රැස්වීමක් තියෙනවා නම් ඒ රැස්වීමමයි රූපයේ තියෙන උපචය යම් උපචයක් තියෙනවා නම් ඒ උපචයම තමයි රූපයේ සම්තතිය බවට පත් උනේ. එතකොට මෙන්න මේ ආකාරයට උපචේ රූපය සහ සම්තති රූපය කියන කාරණාව පැහැදිලි කරනවා. එතකොට රූපයාගේ සම්තතිය ප්‍රවෘත්තියේ පැවැත්ම ලක්ෂණ කොට තියෙනවා. මේ සම්තතිය කියන දේ රූපයාගේ නොසිඳී පවත්නා ගතිය තීරණය කරනවා. ඊට පස්සේ අනුපච්ඡේදය කියන එකට සිඳෙන්නේ නැති බව මැදින් සිඳිල යන්නේ නැති බව අනුපච්ඡේදය තමයි ආසන්න කාරණාව හැටියට අටකතාව තුළ විග්‍රහ කරලා දෙන්නේ. එතකොට මේ රූපයාගේ ආචේ නිසා උපචයත් උපචේම සම්පතිය වෙන ආකාරය පිළිබඳවත් කතා කරන විග්‍රහයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ අර්ථය පිළිබඳව මේක පෙළේ දැක්වෙන අර්ථය මේ තමයි අට කතාවේ දැක්වෙන අර්ථයේ විදිහට අපි ඔය පැහැදිලි කරන්නට යුතුන විදිහට අර්ථය දැක්වීම තියෙනවා. එතකොට මේ කාරණාව තුළම අත්නෝමතියක් විදිහට මගේ අදහසකුත් දක්වන්න පුළුවන්කම තියෙනවා. මොකද ගොඩක් වෙලාවට කරුණක් විග්‍රහ කරගන්නකොට ඇතැම් වෙලාවට කෙනෙක් ප්‍රශ්න කර සිටිනවා මේකේ අත්නෝමතියක්ද මොකක්ද කියන කාරණාව ඒ නිසා තමයි ඒක විශේෂයෙන් පැහැදිලි කළේ. රූපස්ස උපචයෝ කියලා කියනකොට උපචේ රූපය කියලා කියනකොට යෝ ආයතනං ආචයෝ සෝ රූපස්ස උපචයෝ රූපය කියන තැන කතා කළේ උපචේ කියන තැන කතා කළේ ආයතනයන්ගේ හට ගැනීම තමයි රූපයන්ගේ උපචේ රූපේ බවට පත් වෙන එක. යම් මොහොතක ආයතනයක් හටගත්තා නම් අපි කතා කළා රූපය ගැන කතා කරනකොට ඒක විදේන රූප සංගහව කොටසේදී uppannam. ඉපදුණු දෙයක් රූපය කියනකොට. එතකොට ආයතන ධර්මතා ටික කතා කරනකොට අපි කතා කළා පෙරණුතිපී මහටගෙන ඉතුරු නැතු නැති වෙන ධර්මතාවයක් හැටියට ඒ ආයතනය ඇතිකල්ලි රූපේ රූපය ඇතිකල්ලි ආයතනය. එතකොට මේ ආයතනයන්ගේ ආචය තමයි රූපයාගේ හට ගැනීම. ආයතනේ යම් මොහොතක හටගත්තනම් ඒ මොහොතම තමයි රූපය කියන එකේ හට ගැනීමත් යම් මොහොතක රූපයේ හට ගැනීම නම් ඒකම තමයි ආයතනයන්ගේ හට ගැනීම කියන කාරණාව. එතකොට මේ කතා කරන්නේ එළියේ ඉන්න මිනිස්සෙක් ඉපදුණු මොහොත ඊට පස්සේ සන්තතිය වෙනවා මැරෙනකන් ජීවත් වෙන එක ඊට පස්සේ මැරිලා යනවා කියන කාරණාව තුළ කියනවට වඩා මම කැමති අර විදිහට මගේ විග්‍රහය තුළ මම පැහැදිලි කරනවා. උපචේ තමයි ආයතනයේ ඇතිකල්ලි හටගන්න බව. ඒ වගේම යම් උපචයක් තියෙනවා නම් ඒ උපචයම තමයි සන්තතියත්. ඒ මොහොතේ රූපය හටගත්ත බව, උප්පන්න බවම තමයි සන්තතිය. ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් තේනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි කියලා සංකතයන්ගේ සංකත ධර්මතා තුනක් තියෙනවා කියලා උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියනකොට උප්පත්තියක් පේනවා ඒ වගේම වයෝ පඤ්ඤායති වැයක් පේනවා තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති සිටියහුගේ වෙනස් බව පේනවා මෙන්න මේක සංකතයන්ගේ සංකත ලක්ෂණයයි කියලා පෙන්වනවා එතකොට මෙතන උපචේ රූපේ කියන තැන, උපාදෝ පඤ්ඤායති කියන තැන ඉපදීම පෙනෙනවා. එතකොට අපි මේ කතා කරන තැනදී සන්තතිය හෝ තියෙන දෙයක වෙනස් බව නැහැ කියලා කෙනෙක් යම් චෝදනා මුකෙන් කතා කරන බවකුත් අතන් වෙලාවට දකින්න තියෙනවා. නමුත් මෙතනදී උපචේ රූපය කියලා කියනකොට ඒ රූපය ආයතනයත් එක්කම හටගත්ත බව ආයතනයත් එක්කම රූපේ යෝ ආයතනානං ආචයෝ සෝරූපස්ස උපචයෝ. එතකොට ඒ ආයතනයන්ගේ ආචයක් තියෙනවා නම් සෝරූපස්ස උපචයෝ එකම තමයි රූපයගේ උපචේ රූපේ බවට පත් වෙන්නේ. ඊට පස්සේ යෝ රූපස්ස උපචයෝ ඒ රූපේ උපචය වුණ බවක් තියෙනවා නම් ඒ රැස් කරගත්ත බවක් තිබුණා නම් ආචේ රැස් වෙන බවට යන ඒ රූපය උපචේ රැස් කරගෙන ඒ රැස් කරගත්ත බවක් තිබුණා නම් සා රූපස්ස සම්තති ඒ උපචේ වුණ බවම තමයි ඒකේ සංතතියක්. ඒකේ පැවැත්මක්. එතකොට ඒකේ හටගෙන ඒ පවතින බවම තමයි ඒකේ උප්පන්න බවම තමයි ඒකේ සංතතිය කියන තැන කතා කරන්නේ. එතකොට මේ මේක සංතතියක් විදිහට හටගෙන මේක අවුරුදු ගාණක් තියෙන්න ඕනේ කියනවා කියන කාරණාවක් නෙමෙයි. මේ මොහොතේ හටගත්ත ඒ හටගත්තු උත්පාද ලක්ෂණය තුළම ඒ රූපය හටගන්න උත්පාද ලක්ෂණය තුළම අපිට සන්තතියක් පෙන්වනවා ඒ හටගත්තට පස්සේ හට ගැනීම කියන කාරණාව. ඒ පවත්නා ක්ෂණේ පවත්නා මොහොත ගැන. එතකොට ඒ රූපේ උපචේ රූපේ සහ සංස්කෘති රූපේ ඒක මම දක්වන වැඩි අර්ථකථනයේ අර්ථ විග්‍රහය මේ ඒක අපි කතා කරපු ආයතන පරයයට නැතිනම් ත්‍රිපිටකයේ තියෙන ආයතන පරයයට ගැලපෙනවා කියන එක මගේ අදහස මෙහිදී. මොකද අපි ආයතනයන් පිළිබඳව කතා කරනකොට අපි කතා කළා රූපයේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ලක්ෂණය. එතකොට ඒ රූපයේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව ලක්ෂණය කියනකොට මේකට කෙනෙක් හිතන්න පුළුවන්කම තියෙනවා සංකතයේ තුල අපි දකින පේන දේ මේ gedara තියෙනවා gedara තියලා වෙනස් වෙන බවද මේ කතා කරන්නේ කියලා. මේ gedara ඉපදිලා gedara තිබිලා gedara විනාශ වෙනවා කියන දේ ඔබට ගියපු නුවණක් ගැනයි මේ කතා කරන්නේ. gedara හටගෙන gedara නැති වුණු කතාවක් නෙමෙයි මේ කතා කරන්නේ. රූපයේ උපචය සහ රූපයේ සම්තතිය කියන තැන පිළිබඳවයි මේ සාකච්ඡාව මේ කතාව කරන්නේ. ඒක නිසායි ආයතන පරිග්‍රහයෙන් අරගෙන ආයතන පැත්තෙන් අරගෙන මේ විග්‍රහය सिद्ध කරන්නට ගියේ. එහෙම නැති වුණොත් ඒක ආයතන විග්‍රහයෙන් නැතුව වෙනමම කතා කරන්න පුළුවන්කම තිබුණා. නමුත් මෙතන ආයතන විග්‍රහය තුල ඒ කාරණාව පැහැදිලි කරන්නට යෙදුණා. කතමන්තං රූපං රූපස්ස ජරතා ජරතා රූපය කියන්නේ මොකද්ද? යා රූපස්ස ජරා ජීර්ණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වල්ලිත්තවතා ආයනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉදන්තං රූපං රූපස්ස ජරතා. එතකොට රූපේ ජරතා රූපය කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා රූපයාගේ ජරාවක් ජීර්ණාකාරයේ කැඩුණු බවෙක් පලිත බවෙක් කැඩුණු බවෙක් කියනකොට දත්තාදී කැඩුණු කැඩෙන ධර්මතා තියෙන. ඒතකොට මේ කැඩුණු බවෙක් පලිත බවෙක්. ඒ කියන්නේ පැසුණු බවක් තියෙනවා නම් කෙස් ආදී පැසෙන බවක් තියෙනවා මේ කෙස්ලම් ආදී පැසුණු බවෙක්. ඒ වගේම වල්ලිත්තවල වල්ලිත්තවතා මේ රැලි වැටුණු බවක් තියෙනවා නම් මේ රැලි වැටුණු ලක්ෂණය සම ආදී දේ රැලි වැටුණු බවක්. ඒ වගේම ආයුහනං ආයුහනං සංහානි ආයුනෝ සංහානි අවශ්‍යයගේ පිරිහුණු බවක් තියෙනවනම් ඒ වගේම ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉන්ද්‍රිය ධර්මයන්ගේ මොහුකුරා ගියපු බවක් තියෙනවනම් මෙන්න මේක ජරතා රූපය මේ ටික තමයි ජරතා රූපය කියලා කියන්නේ. එතකොට මේ රූපය කැඩිලා බිඳිලා විනාශ වෙලා යන ස්වභාවයක් තියෙනවා. විපරිණාමයක් තියෙනවා. අපි කියනකොට කෙනෙක් වයසට යනවා කියලා. අම්මා වයසට යනවා, දරුවෙක් වයසට යනවා, කෙනෙක් වයසට යනවා, සත්වෙක් වයසට යනවා කියලා අපි කියනවා නම් මේ කෙනෙක් වයසට යන බවක් නෙමෙයි. මේක තමයි ජරතා රූපයේ ලක්ෂණය. එතකොට මේ පුද්ගලයේගේ වයස කියන තැන නෙමෙයි. මේ ජරතා රූපයක ලක්ෂණය. ජරතා රූපේ පුද්ගලයේගේ කරාට පස්සේ අපිට පේනවා පුද්ගලයා වයසට ගිහිල්ලා වගේ. ජරතා රූපය මම කරගත්තාම අපිට පේනවා මම වයසට ගිහිල්ලා වගේ. නමුත් ජරතා රූපයේ ස්වභාවය ඒක ආධ්‍යාත්මිකද මේ ආධ්‍යාත්මික වූ ජරතා රූපයයි බාහිර වූ ජරතා රූපයයි ජරතා රූපය කියන එකේ ස්වභාවය තමයි මේ කැඩුණු බිඳින බව සකස් කරලා දෙන බව රැලි වැටෙන බව හැම රැලි වැටෙලා ආයුෂය අඩු කරලා ඉන්ද්‍රිය පරිපාකයටපත් කරන බව ගෙනල්ලා දෙන කම. එතකොට මෙන්න මේ ලක්ෂණය තුළ අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ ජරතා රූපය කියලා විග්‍රහ කරපු තැන පිළිබඳව මොකද්ද මේ ජරාවටපත් වෙනවා කියලා කතා කළේ කියන කාරණාව. එතකොට කතමන්තං රූපං රූපස්ස අනිච්චතා යෝ රූපස්ස කයෝ වයෝ බෙහෙදෝ පරිබෙහෙදෝ අනිච්චතා අන්තර්ධානං ඉදන්තං රූපං රූපස්ස අනිච්චතා එතකොට අනිච්චතා රූපය කියලා කියන්නේ මොකද්ද මේ රූපයේ ක්ෂය වෙන බවක් වැය වෙන බවක් ඒ වගේම ભેදයක් පරිභේදයක් මනවින් බිඳීමක් අනිත්‍යතාවයක් අන්තර්ධහනයක් තියෙනවා මේ තමයි රූපස අනිත්‍යතා අනිත්‍යතාවය කියලා කිව්වේ. ඒකට මේක මේ මේ කැමැතිසේ නොවීම මේකයි රූපේ කියන දේ නෙමෙයි අනිත්‍යතා රූපයක් තියෙනවා. මේ රූපේ පරිපාකයට ගිහිල්ලා මේක හටගත්තු දේ නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ස්වභාවයේ සිද්ධ කරලා දෙන්නේ අනිත්‍යතා රූපේ නිසා. විකාරයට පමුණවන රූපේ වෙනස් වීමට පමුණවන මේ අනිත්‍යතා රූපයේ තියෙන ලක්ෂණය කියන කාරණා. එතකොට මේ අනිත්‍යතා රූපයේ තියෙන ලක්ෂණය තමයි මේ හටගත්ත ධර්මතාවයන්ගේ වැය වෙන ස්වභාවයක් තියෙනවනම් ක්ෂය වෙන ස්වභාවයක් කයෝ වයෝ බෙහෙදෝ අන්තරදහනං කියලා කිව්වේ ওই කාරණා ටිකට. එතකොට ඒක පැහැදිලිව කියනවා මේ මේ නැති වෙන බවක් තියෙනවා නම් මෙන්න මේකයි කියලා. එතකොට මේ කයෝ කියනවා වේයට, ඒ වගේම වයෝ කියනවා බිඳින බවට, බේදෝ කියනවා බිඳින බවට, ભેදයට. එතකොට පරිභේදෝ කියලා කියනවා ඇති වී නැති වෙන අර්ථයට. එතකොට අනිත්‍ය ඇති වී නැති වෙන අර්ථයෙන් නිට්ටය නොවේ අනිත්‍යයි කියලා කියනවා. මෙන්න මේ හැමදේම කියන්නේ මෙන්න මේ රූපයේ තියෙන නැති වෙලා යන ගතියට නැති වෙලා යන ස්වභාවයට. එතකොට මේකත් රූපයේ තියෙන අනිච්චතා රූපය ගැන කතා කරන්නේ. එතකොට මේ අනිච්චතා රූපය සහ සබ්බේ සංඛාරා අනිච්චා කියපු කාරණාව අතරත් වෙනසක් තියෙනවා. ඒක අපි වෙනම කතා කළ යුතු දෙයක්. අනිච්චතා රූපය සහ මේක අනිච්චතා රූපයක්. ඒක ධම්මායතනේ පරියාපන්න වුණ අනිච්චතා රූපය ගැන කතා කරන දෙයක්. ඊට පස්සේ සියලුම සංඛාර ධර්මයන් අනිත්‍යයි කියන තැන හේතු නිසා හටගත්ත දේ හේතු නැතිවීමෙන් නැති වෙලා යන තැනක තියෙන අනිත්‍ය වූ ධර්මතාවයක් තියෙනවා කියන තැනකුත් තියෙනවා. ඒකට මෙන්න මේ විදිහට අනිත්‍යතා රූපය ගැනත් අපිට කතා කරන්න පුළුවන්කම අනිත්‍යතා රූපය ගැනත් අනිත්‍ය ධර්මතාවය ගැනත් කතා කරන්න පුළුවන්කම තියෙනවා මොකද නාම ධර්මතාවයන්ගෙත් අනිත්‍ය තියෙනවා අනිත්‍යතා රූපේම හුදෙක්ම අනිත්‍ය නෙමෙයි රූපයාගේ කය වය ભેදයත් අනිත්‍යම අනිත්‍යයටම යටත් වෙන ධර්මතාවයක්මයි. එතකොට කබලින්කාර ආහාරය කියලා කියනවා කබලින්කාර ආහාරය මේ කැබලි වශයෙන් ගන්න ආහාරයට. අපි කැබලි කැබලි කොට ගන්න ආහාරයට කබලින්කාර ආහාර රූපය කතමන්තං රූපං කබලින්කාරෝ ආහාරෝ ඕදනෝ කුම්මාසෝ සත්තු මංචෝ මච්ඡෝ මංසං කීරං දදි සප්පි නවනීතං තේලම් මදුපානිකං යංවා පනඤ්ඤම්පි අත්ති රූපං යම් හි යම් හි ජනපදේ තේසං තේසං සත්තානං මුකසියන් දන්ත විකහදනං ගලජ්ජෝ හරණීයං කුච්චි විත්තම්බනං යාය ඕජාය සත්තා යාපෙන්ති ඉදන්තං රූපං කබලෙන්කාරෝ ආහාරෝ ඉදන්තං රූපං උපාදා එතකොට කබලින්කාර ආහාර රූපය මොකද්ද? කබලින්කාර ආහාර රූපය කියලා කියනවා මේ බක් පිට්ටු ආදී මේ ආහාර ද්‍රව්‍ය. එතකොට මාළු, මස්, කිරි, දී, ගිතෙල්, වෙඬරු, තෙල්, මී, මී පැණි, තවද ඒ ඒ ජනපදයන්හි සත්‍යයන් විසින් මුවින් කන්න තියෙන, දතින් හපන්න තියෙන, ඒ වගේම මේ දෙල්ලෙන් ගෙලෙන් ගිලින කුසයෙන් පැසවන මේ ඕජාවකින් සත්වය යැපෙනවා නම් යම් යම් ඕජාවකින් සත්වය යැපෙනවා නම් මේ යැපෙන ඕජාවෙන් සිද්ධ වෙන ඉබඳු වූ රූපයක් පවතිනවා නම් මෙන්න මේ රූපයට කියනවා කබලින්කාර ආහාර රූපය කියලා කියනවා. එතකොට මේ රූපය අපිට කර්මජ පරිශ්‍රය තුල නැතිනම් කයේ තියෙන කර්මජ තේජෝ ධාතුව නිසා ඒ කුසේ දවන ලක්ෂණය ඇති වෙනකොට අපිට බඩගින්න ඇති වෙනවා. ඒ බඩගින්න ඇති වෙනකොට ඒ බඩගින්න නිසා අපි ආහාරයක් ඇතුළට දානකොට ඒ ආහාරය නිස්රය කරගෙන පවතින ඕජාමය ස්වභාවයක් තියෙනවා. මේ ඕජාමය ස්වභාවය නිසා තමයි මේ රූප කලාපයන්ගේ සකස් වීම සිද්ධ වෙන්නේ. ඕජට්ටමකං රූප කලාපං ආහාරතිති ආහාරෝ ඒ කබලින්කාර ආහාරය ආහාරයක් බවට පත් වෙන්නේ මේ ඕජස්තමක රූප කලාප නැවත ගෙනල්ලා දෙන නිසා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන මේ ලක්ෂණ ටික ආහාරයේ පැත්තෙන් නැවත නැවතත් උපද්දලා දෙන නිසා තමයි මේ රූපය අපිට ආහාරයෙන් උපද්දපු කබලින්කාර ආහාරය කියන ප්‍රත්‍ය කියන තැනින් කතා කරන්නේ. එතකොට මේ රූපේ කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් කියලා කියන්නේ මේ රූප කලාප ආදී සකස් කරලා තියෙන සතර මහා ධාතු ආදී ඒක රාශී කරන්න හේතු උනේ මේ ආහාර ප්‍රත්‍යෝජට්ටමක රූප කලාප ඕජා වට වෙනකොට ඇති මේ ගෙනාපු ආහාරය ආහාර ප්‍රත්‍ය නිසා මව කුසයේ ඉන්න කෙනෙකුට මව කුසයේ මව ගන්න ඕජා වට වෙනකොට ඇති කබලින්කාර ආහාරයෙන් යැපෙනවා. හදිසියේ ආහාරය යැපෙන්නේ නැති වුණොත් මේ කය වියලී ගොස් ඒ නැති වෙලා යන ස්වභාවයටපත් වෙනවා. එතකොට මේ කය පැවැත්ම තියෙන්නේ යාපනයේ තියෙන්නේ කබලින්කාර ආහාර ප්‍රත්‍ය නිසා. ඒ නිසා මේකට කියනවා කබලින්කාර ආහාර ආහාර රූපය කියලා. මෙන්න මේ ආහාර රූපය හැම වෙලාවකදීම අපිට ඒ ඒ පුද්ගල බව තුළ ගොඩනැගෙන ධර්මතාවයක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පුද්ගල බව තුළ කියලා කියන්නේ අපේ මට්ටමින් අපි මේ විදිහට ආහාර කැබලි වශයෙන් ගන්න ආහාරයක් ගන්නකොට දෙවියෝ ගන්නවා ඊට වඩා සියුම් ආහාරයක් මේ ආහාරයේ තියෙන රළු සියුම් රළු සියුම් මට්ටම අපි ගත්තොත් එහෙම අටකතාව තුළ පැහැදිලි කරනවා කිඹුල් කිඹුලන් වගේ සත්තුන්ට පාංශු ආදියත් ජීර්ණයටපත් වෙනවා. නැටි ආදී පස් ආදිය පවා ඒ කිඹුලන්ට ජීර්ණයට පත් වෙනවා ඊට පස්සේ මොනරුන් මොනරු වගේ සත්තුන්ට සර්පයන් පවා ජීර්ණයටපත් වෙනවා එතකොට මැටි වලට වැඩි ආහාරයේ සියුම් මොනරු වගේ සත්තුන්ගේ මොනරුන්ට වැඩි ආහාරයේ සියුම් වලස්සුන් වගේ සත්තුන්ගේ වලසුන්ට වැඩි ආහාරයේ සියුම් වෙලා තියෙනවා අත්තු ආදී සත්තු ගස් ගස් වලින් යැපෙන ඒ සත්තු ඊට වඩා සියුම් වෙලා තියෙන දළු ආදී ආහාරයට ගන්න ගව මහිෂාදීන්ගේ ආහාරයේ ඊට වඩා ආහාරය සියුම් වෙලා තියෙනවා මනුෂ්‍ය මනුෂ්‍යයන්ගේ ආහාරය කියන තැන. එතකොට මනුෂ්‍යයන්ගේ ආහාරය කියනකොට ඒකත් අට කතාව තුළ බෙදලා පෙන්නනවා. ප්‍රාන්ත ජනපද වැසියන්ගේ බොහොම දුප්පත් අයගේ ආහාරය ඊට වඩා හොඳයි ඊට වඩා හොඳයි ගම්මුලා දෑනියගේ ආහාරය ගම්මුලා දෑනියගේ ආහාරයට වැඩිය ඒ යම් ශාස්ත්‍රීය පවුල්වල පිරිසලා ආහාරයක් තියෙනවා නම් රජුරුවන්ගේ තියෙනවා නම් අතවැසි රටවල් වල තියෙන රජුරුවන්ගේ චක්‍රවර්ති රජුරුවන්ගේ ආහාරයක් තියෙනවා මේ ආහාරය ඊට වඩා සියුම් කියලා ඊට පස්සේ දිව්‍ය ලෝක මට්ටමට ගිහිල්ලා පරිණිමිත වසවත්ති දිව්‍ය ලෝක ආහාරයක එක්කත් කබලින්කාර ආහාරයෙන් හැටියට පෙන්නලා කාමදාත්වයේ සත්ව කබලින්කාර ආහාරයෙන් යැපෙන මට්ටම නිසාම ඒ මට්ටමටම පෙන්නනවා කබලින්කාර ආහාරයේ පැවැත්මයි මේ හැමතැනකම තියෙන්නේ කියන කාරණාව. එතකොට මෙන්න මේ කාරණාව ආහාර ආහාරයේ රූපය ආහාර රූපයේ ලක්ෂණය තමයි රූප කලාපයන්ගේ පැවැත්වීම මැලවීමට නොදී පවත්වාගෙන යෑම එතකොට ඒ රූප කලාපයන් පිඬුකොට පවත්වන්නට උපකාර කිරීම මෙන්න මේ ලක්ෂණ ටික ආහාරයන්ගේ තියෙන එකයි ඕජට්ටමක රූප කලාප ගෙනත් දෙන නිසා කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ ලක්ෂණ ටික ගෙනත් දෙන රූප හැටියට කිව්වේ. එතකොට මේ ටිකට කිව්වා උපාදා රූප සතර මහා ධාතු නොවන සතර මහා ධාතුව ඇසුරු කරගත්ත උපාදා රූප කියලා කිව්ව මෙන්න මේ අපි කතා කරපු රූප ටිකට. එතකොට මේ රූප ටික හැම වෙලාවකදීම අපි අවබෝධ කරගන්නට අවශ්‍ය වෙන්නේ වෙනම පාඩමක තියෙන රූප ටිකක් විදිහට නෙමෙයි මේ අපි පුද්ගල බව තුළ ඇසුරු කරගන්න සත්වයේ කෙනෙක් ආත්මයක් පුද්ගලයෙක් කරගත්ත රූපස්කන්ධයේ තියෙන යථාර්ථයේ විදියට ගියපු දෙයක් හැටියට තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපිට ඒ තුළ පුද්ගල බව ඉක්මවා යන ඝන සංඥාව දුර වෙන ඥාන දර්ශනයක් ප්‍රකට වෙන්න අවශ්‍යයි. තව විදිහකින් කියනවා නම් රූපස්කන්ධයේ පිරිසිදු දැකීමක් අවශ්‍යයි. අපි මුලින්ම මතක් කළා මේ සජීවී අජීවී රූපේ ભેදයක් නොපෙනෙන තැනක මේ කාටත් පොදු ධර්මතා ටිකක පැවැත්මක් ගැන මේ කතා කරන ભેදයක් තියෙනවා කියලා. එතකොට ඒ ජරතා රූපය ආදී රූප ධම්මායතන පරියාපන්නයි කියනකොට ඒක මේ මගේ ජරතා රූපේ මේ තව කෙනෙකුගේ ජරතා රූප නෙමෙයි. ඒත් මේක තමයි ජරතා රූපේ ස්වභාවය. මේ තමයි හටගෙන නැති වෙලා යන අනිච්චතා රූපයේ ස්වභාවය. එතකොට මේ තමයි කබලින්කාර ආහාරයේ ස්වභාවය. එතකොට අපි මේ කය මගේ කියලා කිව්වට මේ තියෙන කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් ගෙන ආපු දෙයක්. මේ තව කෙනෙකුගේ කයක් කියලා කිව්වට මේ තියෙන කබලින්කාර ආහාර ප්‍රත්‍යයක්. මේ එකක් එකක් තැනින් අපිට අල්ලගන්න පුළුවන් නම් අපිට මේ එකක් එකක් තැනින් පුළුවන් මේ රූපයේ තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න. කෙනෙකුට පුළුවන්කම තියෙනවා මුදුතා බව ප්‍රකට කරගත්තොත් එයාට මුදුතා බව තුළම මේ රූපේ තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න. ඊට පස්සේ ලහුතා බව ප්‍රකට කරගත්තොත් එයාට පුළුවන් ලහුතා බව තුළම මේ රූපේ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න. කම්මඤ්ඤතා බව ගත්තොත් කම්මඤ්ඤතාවයේ තුල පුළුවන් මේ සමස්තයක් සිද්ධිය තුල පුළුවන්. නමුත් කෙනකෙනා නුවණ පවත්වන ඕනම පැතිකඩකින් මේ රූපයේ යථාර්ථය අවබෝධ කරගන්න අවශ්‍ය පැතිකඩයි මේ පෙන්වන්නේ. එතකොට අපි උපාදා රූපය හැටියට දැන් කතා කළා සතර මහා ධාතුව ඇසුරු කරගත්ත අනිකුත් සියලුම රූප ටික කතා කළා සතර මහා ධාතුව හැරුණකොට සතර මහා ධාතුව හැරුණකොට සතර මහා ධාතුව ඇසුරු කරගත්ත සියලු රූප ධර්මතා ටික ගැන අපි කතා කළා. එතකොට ඒ රූපය ගැන කතා කරනකොට අපි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන මට්ටමේ ආයතන ටික මට්ටමිනුත් අපි ආයතන පැත්තෙන් කතා කළා. ඊට පස්සේ නාම ධර්මතා ටික පැත්ත අරගෙන ඉවර වෙලා ධම්මායතනය අනුෝගියපු රූප තියෙනවා. ඒක නාමයක් කියලා කිව්ව නෙමෙයි. ධම්මායතනයේ පරියාපන්න වන රූප ධර්මතා ටික ගැන කතා කළා. ඒකට මේ රූපය ගැන කතා කළ හැකි කතා කළ යුතු සියලුම මාත්‍රිකා ප්‍රභේදයන් අපි මෙහිදී කතා කර කතා කරන්නට යෙදුනා. මේ ටිකේදී අපිට උපාදා රූප විදිහට ගත්තාම මහා භූත නොවන මහා භූතයන් ඇසුරු කොට පවත්නා රූප ධර්මතා ටික පැත්තෙන්. එතකොට මේ තුල දැන් අපිට සමස්තයක් විදිහට අර අපි මුලින්ම කතා කළපු ජීවි අජීවී බව කියන කාරණාවකින් තොරව රූපයේ යථාර්ථය පිළිබඳව නුවණ පවත්වන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. ධර්මයක් වුණාම ඒ ධර්මය ප්‍රායෝගික වෙන්නට ඕනේ ආශ්‍රව දුරු කරගන්නට. අපි මේ රූප ටික ඉගෙන ගත්ත කියලා අපේ ආශ්‍රව දුරු වෙන්නේ නැත්නම් ඒකෙන් ඒ ධර්මයේ තුල ප්‍රායෝගික ගුණය අපි ප්‍රයෝජනෙට අරගෙන නැහැ. ඒක වැඩක් නැහැ කිව්වා නෙමෙයි. අර මහා නිදේශ කතාව අපි මතක් කළා වගේ. ඒක ධර්මයේ පැවැත්මට හොඳයි. නමුත් අපි ඒක ප්‍රායෝගිකව ජීවිතයට යොදාගෙන නැත්නම් ඒකෙන් ඇති ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. එනිසා මේ ධර්ම කාරණා ටික තුල අපේ ජීවිතයට වැටෙන ලොකු ප්‍රයෝජනයක් අපිට තියෙනවා. ඒ ප්‍රයෝජනේ තමයි අපේ කෙලෙස් සංසිඳෙන්නට අවශ්‍යයි. ආශ්‍රව ධර්මතා ටික සංසිඳෙන්නට අවශ්‍යයි. මේ ආශ්‍රව ටික සංසිඳෙන්නේ නැත්නම් ඉත්ත්‍ේන්ද්‍රිය රූපය, පුරුෂේන්ද්‍රිය රූපය, ජීවිතේන්ද්‍රිය රූපය, අවකාශ රූපය, ජීවිතේන්ද්‍රිය රූපය, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, උපචේ සම්පති ජරතා, අනිච්චතා මේ රූප ටික ඉගෙනගෙන අපේ ආශ්‍රව ටික සංසිඳෙන්නේ නැත්නම් එතන අපි මෙනෙහි කිරීම හෝ අපි ඉගෙන ගැනීම තුළ යම් අඩුවක් තියෙනවා. එහෙනම් අපි ඒ ආශ්‍රව කෙලස් ටික සංසිඳන විදිහට අපි නැවත ටිකක් අවධානයක් යොමු කළ යුතුව පවතින ඒ ධර්මතාවයන් ගැන මොකක් ගැනද මේ කතා කරන්නේ. එතකොට ආශ්‍රව දුරු වෙන්නයි අපිට ධර්මය අවශ්‍ය වෙන්නේ. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ නිකම්ම ධර්මෝද්දේශයක් කියලා මේ පාඩම් කරගෙන අරගෙන යන්න අවශ්‍ය දෙයක් ලෝකෙට දීමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මේ සත්‍ය මේ මහා සංසාර සාගරයෙන් එතර කරවන උත්තරීතර මහා කරුණා චේතනාවෙන් යුක්තව මහා කරුණාවෙන් යුක්තව. ඒ මහා කරුණාවෙන් යුක්තව දේශනා කරපු ඒ ධර්මයේ අපිට දැක්වෙන්නේ කෙලෙස් සංසිඳව ගන්න අවශ්‍ය වෙන ಉದ್ದೇಶයන් කෙලෙස් සංසිඳව ගන්න පැත්තෙන් ඇති වෙනදී ඒ නිසා ඒක කේවල පරිපූර්ණුනේ හාත්පසින් පිරිපුන්නුනේ ධර්මය එකයි. කෙනෙකුට බැරි වෙනකොට එක පැත්තකින් හිත තියලා එයාට පුළුවන් තවත් පැත්තකින් ඒක අවබෝධ කරගන්නට. ඒ නිසා ස්වර්ණකාර තිස්ස ආමුදුරුවන්ට මේ රූපය අසුබයි අසාරයි කියලා තේරුම් ගන්න බැරි වෙනකොට රත්තරන් නෙළුම් මලක් මවල දීලා නෙළුම් මල පර වෙන බව දැකලා අනිත්‍යතාවයේ තේරුම් ගන්න පුළුවන් පැත්තක් තිබුණා. එතකොට එක පැත්තකින් බැරි වෙන කෙනෙකුට තව පැත්තකින් ධර්ම අවබෝධ කරගන්න පුළුවන් පැත්තක් තියෙනවා. එතකොට ඒ නිසා මේ විවිධ පරයයන්ගෙන් අපිට මේ ධර්මය අවශ්‍ය වෙන්නේ අපිට මේ ධර්මයේ ප්‍රගුණ කරන්නේ මේ තුල ආශ්‍රවයක් ෂේ වෙන ප්‍රතිපදාවක් ගොඩනගා ගැනීම සඳහා. එතකොට අපි ඉත්ීන්ද්‍රිය රූපය හෝ පුරුෂීන්ද්‍රිය රූපය ජීවිතීන්ද්‍රිය රූපය කියලා මේවා මේ බෙද බෙද බැලුවේ මේ ඉන්න කෙනාගේ මේ ඉන්න පුද්ගලයාගේ ස්ත්‍රීන්ද්‍රී රූපයක් තියෙනවා පුරුෂේන්ද්‍රී රූපයක් තියෙනවා ජීවිතේන්ද්‍රී රූපයක් තියෙනවා මුදුතා තියෙනවා කම්මඤ්ඤතා තියනවා කියලා කොටස් කරගෙන ගොඩනගාගෙන පාදම් කරගෙන තියාගන්න නෙමෙයි අත්තටම. අපි මේක වැඩුවේ ප්‍රායෝගිකව අද දවසේ ඔබේ භාවනාව බවට පත් වෙන්න. ඔබේ මානසිකාර්යය විදර්ශනාව පැත්තට යොමු කරන ඒ මානසිකාර්යයට උපකාරයක් වෙනස පවතින. ඇති හැටියට ගත්ත කෙනෙක් පුද්ගලයෙක් ස්ත්‍රී පුරුෂයන් ඉන්න මේ ධර්මතාවයක් කියලා ගත්ත මේ ලක්ෂණ ටික අවබෝධ කරගන්නට අවශ්‍ය මට්ටමකට යන්න. ඒ නිසා දැන් අපිට අවබෝධ කරගන්න අවශ්‍ය වෙන්නේ අපිට ඇහැට රූපේ පෙනෙන තැනකදී අපිට මේ සමස්තයක් වූ රූපස්කන්ධය පිළිබඳ දැනුම අපිට උපකාරයක් වෙලා තියෙන්නට ඕනේ. අපිට ආයතන පැත්තෙන් අපි කතා කළා ආයතන පැත්තෙන් ගත්ත දැනුම අපිට උපකාර වෙනවා. ඒකේ පේන්නේ නැතුව නෑ එළිය කෙනෙක් ඉන්නවමයි කියලා හිතනකොට අපි දැන් කතා කළා අනිත් පැත්තෙන් රූපේ මේ මේ ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය ආදී රූප වලින් කතා කළා මේ මෙතන මේ වගේ අනාත්ම ධර්මතා ටිකක පැවැත්මක් නේ තියෙන්නේ කියලා එතන සිහිය නෝන යෙදෙන්නට ඕනේ අපිට ඒ ටිකේ සිහිය නැති වුණොත් එහෙම අපිට ඒ පැත්තෙන් එන්න තියෙන කෙලස් ටික ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා හැබැයි අපි හොඳට බණ ටිකක් දැනගෙන තියෙනවා ඒ දැන ගැනීම මරණයටපත් වෙනකොට ඔබට පිහිට පිනිස නම් පවතින්නේ නැහැ කවදාවත් මොකද ඒක අපි සුදුසු තැනින් නොතිබ්බ නිසා ඒ නිසා මේ ධර්මයේ දේශනා කරේ පහුරක් බඳුකට නම් බුදුරජාණන් වහන්සේ ඒ පහුර දේශනා කළේ ඊතර වීම සඳහා. ඒකෙන් මම කිව්වේ මේ පහුර කඩලා දාලා ඊතර වෙලා යන්න කියන එක නෙමෙයි. ඒ ධර්මය අපි ජීවිතයට ප්‍රායෝගිකව කෙලෙස් දුර වෙන ප්‍රතිපදාවක් තුල හික්මව ගන්න. දැන් අපිට මේ කතා කරන ಉದ್ದೇಶය තුල නැතිනම් මේ කතා කරන දහම් පරයය තුල අපිට සිද්ධ වෙනවා මේක ප්‍රායෝගිකව අපේ භාවනා ප්‍රතිපදාව තුළට අද ඔබට යොදා ගන්න. ඒ නිසා රූපස්කන්ධයේ පිරිසිඳ දකින්න අවශ්‍ය ඒ ඥාන දර්ශනයක් යොදා ගන්න ජීවිතේට. ඒ ජීවිතේට ඒ ඥාන දර්ශනය යොදාගෙන යනකොට ඊට පස්සේ Tamanta අප්‍රකට වෙනකොට නැවත නැවත ආශ්‍රව වශයෙන් නැවත නැවත එන්න ගන්නවා නම් ඒ ඝන සංඥාව දුරු කරගන්න අනිත් ධර්මපරයය පූර්ණ වශයෙන්ම යොදා ගන්න මේ සියලු තන රූපස්කන්ධයේ ස්වභාවය මේකයි නේද කියන අර්ථයෙන් මේ කතා කළේ තමා කොටගත් රූපේත් අනුන් කොටගත් රූපේත් බාහිර අජීවී රූපේත් කියන සමස්ත රූපේ. එතකොට මේ අජීවී රූපේ විතරක් කතා කරලා මේ නිකන් හිටියනේ අපි සජීවී කියන තැන තිබුණ රූපේ යථාර්ථයත් මේකයි. මොකද සබ්බං රූපං කියන එකනේ අපි මේ කතා කළේ. සියලුම රූපේනේ. එතකොට ඒක විදේන රූප සංගම අපි සියලුම රූපේ එක් ආකාරයකින්. මේ සියලුම රූපය දෙආකාරයකින්. ඒ සියලුම රූපය දෙආකාරයකින් කියනකොට එතන තියෙන උපාදා රූපයක් තියෙනවා නෝපාදා රූපයක් තියෙනවා. දැන් අපිට අර ඒක විදේන කියපු රූපස්කන්ධයම අපිට කොටස් දෙකකට බෙදලා පෙන්වන්න ඕන. දැන් කොටස් දෙකකට බෙදලා පෙන්වනකොට ඒක විදේන රූපේම පෙන්නතු ඒ රූපේම තමයි මේ ප්‍රභේද වශයෙන් පෙන්වන්නේ. එතකොට සතර මහා භූත වුණ රූපයක් තියෙනවා. මහා භූත ඇසුරු කරගෙන පවතින රූපයක් තියෙනවා. මොනවද මහා භූත රූප මෙන්න මේ ටික මහා භූත රූපයි මහා භූතය අසුරු කරගෙන පවතින්නේ මේ රූප ටික. ඒකට මහා භූත අසුරු කරගෙන පවතින රූප ටික ගත්තට පස්සේ අපිට පේනවා මේ ආයතනයේ ඇතිකල්ලි හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ඒ ධර්මයක් මහා භූතයේ අසුරු කරගෙනම හටගත්ත දෙයක්. ඒ මහා භූතයේ අසුරු කරගෙනමයි ඒක හටගත්තේ කියලා කියනකොට අපිට රූපායතනයත් පිරිසිදු දැකලා චක්කායතනයත් පිරිසිදු දැකලා. ඊට පස්සේ අපිට ඒක පේන්නේ නැහැ අපිට එළිය කෙනෙක් ඉන්නවමයි කියලා හිතනකොට අපිට පේනව නෑ මේ පුද්ගල රූපයක් නෙමෙයි මේ රූපේ පැවැත්මක් තියෙනවා කියලා පේනකොට මේ පුංචි ළමයෙක් තමයි ලොකු වෙලා ලොකු ළමයෙක් තමයි ජරා ජීර්ණත්වයටපත් වෙන්නේ කියලා බලනකොට නෑ අපිට පේනවා මේ තියෙන්නේ රූපය කියන තන පරිපාකයක් පැසුණු බවක් ජරතා බවක් අනිත්‍යතා බවක් අපිට මේ රූපයේ තියෙන උපචයක් ඒ වගේම රූපේ තියෙන සම්තතියක් අපිට දැන් මේ රූපේ ලක්ෂණයක් විදිහට මේක ප්‍රකට වෙන්න ගන්නවා. එතකොට අපිට කෙනෙකුගේ වයසට යෑම නෙමෙයි. අපිට ධර්මතාවයක් හම්බ වෙනවා. ස්කන්ධයකක පැහැදිලිව ස්වභාව ධර්මයක් හම්බ වෙනවා. ඒක අපිට හම්බෙන්නේ රූපස්කන්ධයේ වූ ධර්මතාවයක් විදිහට මිසක සත්‍යයක් වූ පුද්ගලයෙක් වූ කෙනෙකුගේ මරණයක් හරි කෙනෙකුගේ වයසට යෑමක් හරි නෙමෙයි. ඔබ මේක ප්‍රායෝගිකව භාවනාවක් විදිහට යොදා ගන්නකොට ප්‍රවේශම් වෙන්න මේක කෙනෙකුට අයිති දෙයක් හැටියට දකින්නේ නැති වෙන්න. මම වයසට ගිහිල්ලා මම වයසට ගියපු දෙයක් නෙමෙයි. ජරතා රූපයේ ස්වභාවය විදිහට දකින්න මේ රූපය මම කොටගත්ත මේ ලක්ෂණය දුරු වෙන විදිහට මානසිකාරය පවත්වන්න දක්ෂ වෙන්න. එතකොට මෙන්න මේ විදිහට හටගත්තු ස්වභාවය තුළ පවතින යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්න තැනට තමන්ගේ මනස යොමු කරගන්න උත්සාහවත් වෙනවා නම් ඒක බොහොම වැදගත් උත්සාහයක් බවට පත් වෙයි. එහෙම නැත්නම් අපි කාරණා දන්න කෙනෙක් බවට පත් වෙලා තියෙයි. කාරණා දන්න කෙනෙක් බවට පත් වෙලා අපි සාමාන්‍ය මට්ටමින් මොකක්වත්ම නොදන්න කෙනෙක්ගේ හා කෘත්‍යයෙන් සමාන වෙලා තියෙයි. මොකක්වත්ම නොදන්න කෙනා පුද්ගල බව වැඩි කරගෙන කෙලෙස් සහිතව ජීවත් වෙලා. අපි ධර්මයේ දැනගෙනත් මොකක්වත් නොකරගෙන සාමාන්‍ය විදිහටම ජීවත් වෙලා. දැන් දෙන්නගේම කෘත්‍ය පැත්තෙන් දෙන්නම එකයි. ධර්මයේ දන්න බව හෝ ධර්මයේ නොදන්න බව කිසිම වෙනසක් කරලා නැහැ. ඒ නිසා මේ කතා කරපු දර්ශනයේ දැනුමක් විදිහට ගොඩනගා ගන්නේ නැතුව තමන්ගේ ජීවිතය තුළ හොඳට බහාලලා බලන්න. එතකොට ඔබේ ජීවිතයේ ආශ්‍රව, ලෝභ, ද්වේෂ, මෝහ, රාග, ද්වේෂ, මෝහ දුරු වෙන විදිහට හොඳට මනසිකාරය පවත්වා ගන්න. වෙනද තරහ යන අරමුණක ඔබට යථාර්ථයේ විදිහට මම තරහ ගත්තේ මොන රූපේද කියලා රූපේ පිළිබඳ සම්මර්ෂණය කරනකොට ඔබට තරහගත්ත රූපයක් අප්‍රකටව යන මට්ටමට සත්පුද්ගල භාවයක් ඉක්මවා යන මට්ටමේ නුවණක් ඇති වෙන විදිහට මේක ප්‍රායෝගිකව භාවිත කරන්න. අන්න එතකොට තමයි ආශ්‍රව දුරු වෙන පැත්තට මේක භාවිත කරා වෙන්නේ.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 ඒ වගේම සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටත් මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු දේව ජන සමූහයාට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. Thank you.